ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්නි සෑම සෙන්සරාදා දිනකම මේ අපේ සිට සවස් හතර දක්වා පැවැත්වීමට අදහස් කරන ලබන භාවනා පන්තියක ආරම්භක දවසයි අද විශේෂයෙන්ම අද දින නිදහස් දවස වශයෙන් සැලකෙනවා සාමාන්‍ය නිදහස කියලා කතා කරන්නේ ආර්ථික නිදහසක් නැත්නම් දේශපාලන නිදහසක් වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන නිදහස එක නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන නිදහස ලැබීමටයි ලක්ම අපි මේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන්නේ. බුද්ධ දර්ශනීයට අනුකූලව නිදහස ලැබීමට නම් අපේ මේ සියලුම සංස්කාර කෙරේ තියෙන බැඳීම් සිත් වලින් ඈත් වන්නට ඕන. අප අස්වලින් රූප දැකලා රූපාරම්භන ඒ තුල ගැටගලිලා බැඳිලායි සිටින්නේ. කනට ඇසෙන ශබ්ද කෙරෙහි අපි බැඳිලා. නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රසයන් කෙරෙහි, කායට දැනෙන නොයෙක් ස්පර්ශයන් කෙරෙහි, එසේම මනසට දැනෙන නොයෙක් කර්මනස් කෙරෙහි අපි බැඳිලා සංයෝග වෙලා ගැට ගැසිලා. අපේ රූපස්කන්ධය, අපේ නාමස්කන්ධය, අපේ මේ ඇඟ මමයේ මගේ කියලා අල්ලාගෙන අපි දැඳිලා බාහිර ලෝකයේ තියෙන රූපස්කන්ධ කෙරෙහිත් අපි මෙලසින්ම සංයෝග වෙලා මිශ්‍ර වෙලා දැඳිලා කාම ලෝකයක් අල්ලාගෙන රූප ලෝකයක් අල්ලාගෙන අරූප ලෝකයක් අල්ලාගෙන සමාගයේ ලෝකයක් අල්ලාගෙන බාහිර ලෝකයක් අල්ලාගෙන ජීවි සත්‍යනුත් අල්ලාගෙන ජීවි වස්තුනුත් අල්ලාගෙන මේ සියලුම සංස්කාරවල අප ගැට ගැසිලා සංයෝජන වලින් දැඳිලායි සිටින්නේ. මේ ගැට ගැසීම් සංයෝජන සම්පූර්ණයෙන් කැපී අයෙන් මේ අපේ විමුක්තියට පත්වන එකයි බුද්ධ දර්ශනයේ හැටියට සැබෑ නිදහස කියලා හඳුන්වා දෙන්නේ. අද නිදහස් සමරන දවසේදී අපේ මේ සැබෑ නිදහස බුද්ධ දර්ශනයේ විමුක්තිය ලබා ගැනීමට කටයුතු ආරම්භ කිරීම සුබ නිමිත්තක් වශයෙන් අපට දකින්නට පුළුවන්. අද අපට දැනගන්නට ලැබුණා මේ පින්වත් අය අතුරින් භාවනාව ගැන කිසිම අවබෝධයක් නැති පිරිසක් සිටින බවත්. සමහර අය ඒ අතරම සිටිනවා විශාල ධර්ම ඥානයන්ගේ සමන්නාගත වූ අය. තවත් මේ පිරිස අය අතර සිටිනවා විවිධ භාවනා ක්‍රම අධ්‍යක්ලා විවිධ භාවනා ක්‍රම ප්‍රගුණ කරලා උසස් භාවනා අධ්‍යක්ීම් ලැබපු අය. අප මේ කතා පිළින් අදහස් කරන්නේ මේ භාවනා පන්තියෙන් අදහස් කරන්නේ මුලින්දලා මේ යන කෙනෙකුට භාවනා පන්තියට අවශ්‍ය කරුණු භාවනාවට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට අර තරමක් දුරට හෝ භාවනාවේ ඥානයන් ඇති භාවනාවේ අධ්‍යක්ීම් ඇති අසල ධර්ම ඥානයන් ඇති අයට මේ අප පළමුවෙන් කියන දේශනා එතරම් ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන්. සේවත් කවුරුත් මේ ධර්මයේ සාවධානව අසන්නේ කියලා අපි පළමුවෙන් ඉල්ලා සිටින්නේ. අපේ දේශනා මාලාවෙන් අපි බලාපොරොත්තු වන්නේ කෙලින්ම නිර්වාණය ලබා ගැනීමට අවශ්‍ය වූ ධර්ම කරුණු කියා දීමත් ප්‍රායෝගික වශයෙන් මේ භාවනාව ප්‍රමාණිකව ප්‍රගුණ කරවීමත් විශේෂයෙන්ම නිර්වාණය සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන අය විසින් දත යුතු ධර්ම තියෙනවා. මේ නාම රූප ස්කන්ධ පංචස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද ධර්ම චතුරාර්ය සත්‍ය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ඒ වගේම සත්‍ය බෝධිපාශක ධර්ම වැනි ධර්ම කාණ්ඩයන් අල්ල ඇති දැනුම අපේ නිවන් මඟ ගමන් කිරීමට දෙහිවින් අපට උපකාර වෙනවා. ඒ ධර්ම ඥානයන් ක්‍රමානුකූලව ලබා දෙමින් මේ අය ප්‍රායෝගික අන්දමින් හැම හැම දිනම වාගේ සුසුසු භාවනා කර්මස්ථානයක යෙදවීමටයි අප බලාපොරොත්තු වන්නේ. බුදු පියාණන් වහන්සේ අනුමතග්ග සංයුත්තේ මෙසේ දේශනා කරනවා අනුමතග්ගෝ යම් එක්කවේ සංසාරෝ උපබ්බා හෝතින පඤ්ඤායතේ අවිද්‍යා නීවරණාන සත්තානං සංහා සංයෝජනානං සංධාවිතං සංසරතං කියලා. මේ තේරුම මේකයි අවිද්‍යාවෙන් වැසුණු සංහාවෙන් බැඳුණු මේ සත්‍යය මේ සංසාරේ ගමන් කරන්නේ කොපමණ කාලයක සිටද කියන එකේ සංසාරයේ මුලන පඤ්ඤායදී පෙනෙන්නේ නැහැ. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ අප මේ සසර සැරිසරමින් පැමිණෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ සංසාරයේ අප කොතෙක් දුක් විඳද කියන එක අප අවබෝධ කරගන්නේ නැහැ අප දන්නේ නැහැ අප කොතෙක් දුක් විඳත් අපට ඒ සියලුම දුක් අද අමතකයි මේ සංහාවෙන් බැඳුණු අවිද්‍යාවෙන් බැසෙන සත්‍යය සංසාරයේ මෙසේ ගමන් කිරීම අති දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන්නේ ඇත්ත වශයෙන්ම අප විසින් අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා මේ සංස්කාරයේ මුල පේන්නේ කියන්නේ ඇත්ත වශයෙන්ම බුදු කෙනෙකුට ඒ ගැන ඒ කෙනෙකුගේ අතීත අනාගත අතීතයේ තියෙන ජීවිත ගැන කල්පනා කර කර මුළු ජීවිත කාලයම ගත කළත් බුද්ධ ජීවිතයේ ගිවි ගියත් එක් අයෙකුගේ තියෙන අතීත සංස්කාරයේ පැවති පෙර ආත්ම භාවයන් නිමවන්නේ නැහැ. මා මේකෙන් අත්‍යවශ්‍ය පොඩි කතාවක් කියන්නම්. බුදු පියාණන් වහන්සේ හමු වීමට දවසක් ආදීවකේ ගියා. ගිහිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ආජීව වෘත්‍ය සමාදන් වූ කවරකට හෝ කවරකෝ මේ සුගතියක ඉපදලා තියෙනවද පසුගිය කාලය තුලදී බුදුරජාණන් වහන්සේ ආස්වාස කරන ලද ආස්වාස වැල්ල ආස්වාස් කර නිමවීමට ප්‍රථමයෙන්ම කල්ප 91ක් ආපස්සට දැලුවා. ඒ පාසල කාලයක් තුළ කල්ප 91ක් තුළ සිටිය සියලුම ආජීවකයන් උන්වහන්සේගේ ඥාන දර්ශනයට හසු වුණා. බුදුරජාණන් වහන්සේ මිනිසා වදාරනවා මේ ආජීවෝත්‍ය සමාදන් වූ කෙනෙක් සුගතිගාමි වෙලා තියෙනවා කල්ප 91කට ප්‍රථමයෙන්ම. ඒත් ඔහු කර්ම ඵල ගැන ඇදහිීමකින් යුතුව කටයුතු කළ නිසා පමණයි කියලා. එවැනි අති දීර්ඝ අති ධවනකාරී ප්‍රඥාවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේට තිබෙනවා. බලන්න කල්පනා කළා ඒක හුස්ම ගැල්ලක්, දත් හුස්ම ගැල්ල පිට කිරීමට ප්‍රථමයෙන් කල්ප 91ක් දැකීමට තරම් ජවන ප්‍රඥාවකින් සමන්නාගත වූ බුදුරජාණන් වහන්සේ අප එක්කෙනෙකුගේ පෙර භවයන් ගැන බැලුවා නම් කොච්චර දුරට පැයක් බලනකොට දකින්නට පුළුවන් කියලා. උන්වහන්සේ පැයක් නෙවෙයි, දවසක් නෙවෙයි, සතියක් නෙවෙයි මුළු බුද්ධ ජීවිත කාලයම එක් අයෙකුගේම පෙර ආත්ම භාවයන් බැලුවා නම් උන්වහන්සේගේ ජීවිතයේ ගෙවි යන අර ආත්ම භාවයන් බලබලා සිට පුද්ගලයාගේ තවත් එහාට බැලීමට පෙර ආත්ම භාවයන් තිබෙනවා අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ උබ්බා කුචින පඤ්ඤායති මේ අපේ අතීත සංසාරයේ අඹ මුල කොහෙද කියලා පෙනෙන්නේ නැහැ ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ අප මෙසේ සසර සැරිසරමින් පැමිණෙන්නේ මෙසේ සසර සැරිසරමින් පැමිණෙන අප අප කොහේ ගියත් නිවසට ආපසු යනවා වගේ නිරන්තරයෙන්ම ගමන් කළේ මේ නිවර්ණාණය අවබෝධ නොකළ ගමන් කිරීමට සිදුවන්නේ සතර අපාය කරායි. සතර අපාය අපේ නිවහන මේ සතර අපාවල අපි අනන්ත දුක් ගැහැට විඳලා ඒ දුක් ගැහැට අප දන්නේ නැහැ අපට දැන් ඒවා අමතකයි. අප අවීචී ආදී නඩකාරී වල පැහුණු කාලෙ ඒ ගින්නෙන් පිච්චුන කාලේ මෙතකයි කියා නිම කරන්නට බෑ. මහන්සිය වදාරනවා දේවදූත සූත්‍ර, බාල පඬිත සූත්‍ර වැනි සූත්‍රවල මේ අපායේ මිනිසු දුක් විඳින ආකාරය නිරසතම් දුක් විඳින ආකාරය මේ කෙලින්ම අවීචිය දැනීමට ප්‍රථමයෙන්ම බොහෝ විට පංච බන්ධන කියලා වද පහක් පමුණනවායි කියලා දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පදාරනවා. තත්තං අයෝ කීලං හත්තේ ගමෙන්ති තත්වං තත්තං අයෝ කීලං ဒ ුතිය හත්තේ ගමෙන්ති තත්තං අයෝ කීලං පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලං ဒ ුතිය පාදේ ගමෙන්ති තත්තං අයෝ කීලං මජ්ජේ උරස්මින් ගමෙන්ති ගිනි කෙන දැවෙන පොල් කඳන් නැත්තම් පුවක් කඳන්ම තරම් විශාල මහා කුල්ලණින් අත්සලට අනිනවා පාවලට අනිනවා මැජ්ජේ උරස්නින් ගමෙන්සේ පපුව මැදටත් අනිනවා අපට කටුවක් කන්නත් කොයි තරම් දුකක්ද නමුත් මේ තරම් ගිනිගෙන දැවෙන දපඩ උල්වලින් අපි එදා ඇනුම් කපා දුක් විඳා. නමුත් ඒ දුක අපේ ජීවිතේ නැති කිරීමට සමත් වූයේ නැහැ අපේ කර්ණ ශක්තිය බලවත් වූ නිසා. ඒ කර්ම ශක්තිය නිසාම මේ දුක් පිළිඳා ජීවත් වුණා. නොඑක ආකාර බද බන්ධන වලට ලක් වෙන මේ ලෝකමුපේ කියලා මහා එකට දමන සත්‍යය එතන පැසිනා. සකින් යුද්ධම් ගත්තේ කියලා කිම්පිය දෝකච්චති. ඒ දේකම් පච්චේ ඥානදී ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒකට වැඩනන් පස්සේ ඒ ගිනි උදෝගිය ඇදී වැටුණාට පස්සේ උඩට යනවා පහළට යනවා වෙන පිටුවක් වගේ දීවි දීවිපත් එකත්තේ පිච්චි පිච්චි ඒ අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. එහෙම අප අනන්තවත් දුක් විඳා. ඊට පස්ව තමයි අවීතිය කියන මහා නරකයට දානවායි කියලා සඳහන් වන්නේ. ඒ දැම්මට පස්ව ඒක හරියට මේ කණිකර ගිනිගෙන දැවෙන යකඩ පෙට්ටියක් වගේ. පෙට්ටියක පැති හයක් තිබෙනවා. ඒ වගේම ඒ නිරේ පැති හයක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ වදාලා. උඩ තට්ටුවෙන් ඇති වෙන ගින්දර පහත තට්ටුවට යනවා පහත තට්ටුවෙන් ඇති වෙන ගින්දර උඩ බලා ගමන් කරනවා. අනිත් හතර පැත්තෙන් ගමන් කරන ගිනි හතරෙන් ගමන් කරන ගිනි ජාලාවල් හතර දිසින් ගමන් කරනවා. මේ මැද සමේ නිර්සත්තු පිච්චි පිච්චි රෑදාවල් නැතුව නිරන්තරයෙන් කල්ප ගණන් දුක් පිළිනා සමින්ති දයනති මස්සම්පි දයනති නහාරන්ති දයනති අට්ඨින විසම්පදෝපායන්ති කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා. එහි ඉන්න සත්ත්වන්ගේ මස් දෙවෙනවා, කන් දෙවෙනවා, ඇටේ නහර දෙවෙනවා. අට්ඨින විසම්පදෝපායන්ති ඇටවලින් දුම් විසිරෙනවා, දුම් විහිදෙනවා. ඒ තරම් දරුණු දුක්ගත අනන්ත ප්‍රමාණ කාලයක් සංසාරේ පුරා දුක් විඳා. එවැනි දුක් අනුභව කරමින් මේ පැමිණේ අපරිර්වාණ ධාතුව අවබෝධ නොකළා නම් නැවතත් මේ දුක් අනුභව කිරීමට ඒකාන්තයෙන් අපට යන්නට සිදුවනවා. අපට ඒවා අද මතක නැහැ. මේ විතරක් නෙවෙයි ඊට පස්සේ වැරදිලා හරි പ്രേත ලෝකයකට වැටුණා නම් කන්නට නැතුව බොන්නට නැතුව ඉන්නට තැනක් නැතුව හැදීමට වතක් නැතුව සෙන්සොට ටිකක් සොයසයා බොහෝ දුක්ඛනන්ත ප්‍රමාණ දුක්ඛ ප්‍රේත ලෝකවල වින්දා අවුරුදු දහස් ගණන් විපාකයේ වතුර බිඳක් නැහැ. අවුරුදු දහස් ගණන් ආහාරයේ කුසක කිසිම ආහාරයක් නැහැ. අර මේ ලක්කන සංයුත්තේ කියන සංයුත්තනිකායේ තියෙන කොටසට මුගලන් මහරහතන් වහන්සේ මේ ප්‍රේතයන් විවිධාකාර ප්‍රේතයන් දැකලා උන් පිළිඳින දුක් විස්තර කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ අනුමත කරලා උන්වහන්සේ දැක්කය කියලා. අනන්ත අප්‍රමාණ ගිනි කෙල දැවෙන ශරීරවත් කැටි කැටි පිච්චි පිච්චි විඳින දුක් අන්න මේ කියන්නට බැරි තරම් විශාල දුක් ප්‍රේත ලෝකවල විඳින්නට සිදු වෙනවා අප මේ නිර්වාණය ධාතුව නිර්වාණ ධාතුව අවබෝධ නොකළොත් නැවතත් අර සුපුරුදු ප්‍රේත ලෝකයට ගමන් කරන්නට අපට සිදු වෙනවා ඊට අමතරව තිරසන් ලෝකවල අනන්ත අප්‍රමාණ දුක් ගැහැට අපි අද ඉන්න සමාජයේ නම් මේ ප්‍රේත ලෝකේ ගණන් ගන්නෑ මනුස්ස මේ අපි අවීචී ආදී නරක ආදීවල් ගණන් ගන්නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකෝපන වික්‍රේ යහන් නාඤ්ඤස්ස සමනස්සා බ්‍රාහ්මනස්ස වා සුත්වා වදාමි අපීච යදීව මේ සාමඤ්ඤාතං සාමං දිත්තං සාමං විදිතං සම්මේවාහං වදාමි කියලා ඒ දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍ර වැනි වල සූත්‍රවල දේශනාකට වදාලා මේ මම මේ අපාය ආදීගේ කියන විස්තර කියන්නේ මහණෙනි නාඤ්ඤස්ස සමනස්වා බ්‍රාහ්මනස්වා අසුත්වා වදාමි වෙන කෙනෙකුගෙන් වෙන බ්‍රාහ්මණයෙකුගෙන් වෙන ශ්‍රමණයෙකුගෙන් නැත්නම් දෙවියෙකුගෙන් බ්‍රාහ්මණයෙකුගෙන් අහලා නෙවෙයි මම මේක කියන්නේ අපිට යදීව මේ සාමාන්‍යයන් මා විසින්ම මේක දැක්කා සාමන් දික්ඛං මා විසින්ම මේක දැක්කා සාමන් ඥාතං සාමන් දික්ඛං සාමන් විදිතං මා විසින්ම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළා තමේවාහං වදාමි ඒකයි මහණෙනි මම මෙලෙස කියන්නේ බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැහැ අපේ තියෙන මෝඩකමට අපේ තියෙන ඥානයේ පතුභාවය නිසා මේ නිරය ආදී ලෝකයන් නැහැ කියලා අද සත්‍ය සිතාගෙන සිටිනවා. ඔවුන්ගේ සිටිවිල්ල කවරක්වත් මේ නිරය ආදී දුක් ඒකාන්ත වශයෙන්ම අදත් පවතිනවා මේවැ අපි දුක් විඳා බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. මෙවැනි සතර අපාවල දුක් විඳිනා ඉන්න අතරතුර තමයි ඒකාත්ම කලාතුරකින් මනුෂ්‍ය ජීවිතයකට අපට එන්නට හැකිවන්නේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා මේ නියපොත්ත උඩ තියෙන පස් ටික වගේ මහණෙනි මේ සතර අපායට වැටි සත්‍යයකට නැවත සුගතියකට එන්නට පුළුවන් වන්නේ කියලා. ඒ කියන්නේ නියපොත්ත උඩට ගත්ත පස් ටිකක් යන්තම් සුළුයි. ඒ තරම් සුළු පිරිසකට පමණයි සුළි සත්ත්ව කොටාසයකට පමණයි සතර අපායට වැටුනොත් නැවත සුගතියකට එන්නට හැකියාව ලැබෙන්නේ. මේ එක්කම බුදු පියාණන් වහන්සේ වදාරනවා ඒ උපමාවම දක්වලා මේ මේ පොත් උඩට ගත්ත පස්තික වගේ මහණෙනි මනුස්ස ලෝකයේ සත්‍යයේ මිය ගියාට පස්සෙ නැවත සුගතියක උපදින ප්‍රමාණය පොළොවේ පස්තරම් විශාල ප්‍රමාණයක් මහණෙනි මේ මිනිස්යන් මරුණට පස්සෙ දුගතියකයි උපදින්නේ කියලා. දැන් කල්පනා කරන්න මිනිස්සෙක් වශයෙන් ඉපදිලා උසස් මිනිස් සිතක් ඇතුව ඉඳලා නැවත මරණයට පසුව දුගතියක මිසක් සුගතියක ඉපදීමේ ශක්තිය ඊටාම අල්පනම් දුගතියක උපන් කෙනෙකුට හිණක් පවක් නොදන්නා කෙනෙකුට කුසලයක් කීමේ අවස්ථාවක් නැති කෙනෙකුට කෙසේනම් සුගතියක උත්පත්තියක් ලබන්නට හැකි වේවිද කියලා. මේ තරම් බාහනක தත්ත්වයක් අප ඉදිරියේ මේ දිස්සන්නේ මේ භයානක තත්ත්වයේ අවධානම අප දන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අතිශයින් දීර්ඝෝ සංසාරයේ අපි සැරිසරනකොට අපි ඌරෙක් වෙලා ඉපදිලා දෙල්ල කපනකොට ගිය දේ ප්‍රමාණය එකතු කළා නම් මහා සාගරයේ ජලයට අධිකයි කියලා අනමතත් සංගතියේම බුදු පියාණන් වහන්සේ වදාළා. අප හරකෙක් වෙලා කපන මැරෙනකොට මරණකොට අපේ බෙල්ල කපලා මරණකොට ගිය මේ ප්‍රමාණය මහා සාගරයේ ජලයට අධිකයි. මේකනම් දීර්ඝ කාලයක් තිස්සේ තිරිසන් සතුන් වෙලා ඉපදිලා අපි දුක් විඳා. කලාතුරකින් තමයි මනුස්ස භාවය ලැබුවේ. මේ මනුස්ස භාවය ලැබුවාට පස්සෙ බොහෝ දෙනෙක් ජීවත් වන්නේ තිරිසන් විදිහටමයි. තිරිසන් ලෝකයේ සත්‍යයන් උපදිනවා කනවා බොනවා නිදා ගන්නවා ඔවුන්ගේ ප්‍රජාව ජනනය කරනවා නැවත මැරිලා යනවා නැවත දුගතිය උපදිනවා බොහෝ මිනිස්යන් වශයෙන් පිටී සිටින අයත් ලෝකේ පහළ වෙනවා කනවා බොනවා මොනවා හරි විනෝද දේවල් කරනවා සමාජයේ ප්‍රජාව වර්ධනය කරනවා අවසානයේ මැරිලා දුගතියක උපදිනවා මේ සත්‍යයෙන් ඈත් වීමට නම් මේ භයානක සංස්කාර සාගරේ නැත්වීමට නම් අපි ඒ සඳහා කටයුතු කරන්නට වෙනවා සුදුසු අන්දමින් පිළිපදින්නට වෙනවා අප මේ අද හොඳට සිටියට හොඳ අස්කන්නාස ආදී ඉන්ද්‍රියන් සහිත ප්‍රසම්පත්‍යක් සහිතව මානස ජීවිතයක් ඇතුවාද සිටියට හෙට වෙනකොට මරණය සිදුවේද කියලා කවුද දන්නේ අජීව කිච්ඡන්නාතප්පං කෝ ජඤ්ඤාහරණං සුවේ අත අදම උත්සාහ කරන්න ඕ ජඤ්ඤා මරණ සුවේ විත මරණයේ සිටියේ කියලා කවුද දන්නේ මේ බුදු පියාණන් වහන්සේ වදාළ පාඨයක් අප අද මෙලෙසින් සිටියට සමහර විට ඒක නැගිටින්නට ඇඳෙන් නැගිටින්නට බැරි තත්ත්වයක් උද්ගතවන්නට පුළුවන් අංශ භාග වෙන තත්ත්වයක් ඇතිලා සමහර විට අප නිරෝගී කායක් ඇතුවාද සිටියට හෙට වෙන විට කවදාවත් සුවකල නැති රෝගී තත්යකට බඳුන් වන්නට පුළුවන්. අද අපේ අත්පා තිබුණට හෙට වෙනකොට මේ අත්පා කැඩී බිඳී සුණු විසුණු වෙ යන්නට පුළුවන්. අප අද පෙනෙන මේ ඇස් දෙක හෙට වෙනකොට අන්ධ වීමේ අන්ධ වන්නට පුළුවන්. අපි කරපු කර්ම ශක්තියෙන් අප පසුපසින් පසුපසින් තිබෙනවා කොයි වෙලාවෙද කොයි වෙලාවෙද ඔබට පහර දෙන්නේ කියලා. අතිවිශාල පාප කර්ම ශාසියක් අපි සිදු කරලා තිබෙනවා. මේ පාප කර්ම වල විපාක අපි විඳින්නට සූදානම් වන්නට ඕන. ඒවෙන් ගැලවෙන්නට අපට හැකියාවක් නැහැ. එම නිසා මේ අපට කන සම්පත්තියක් තිබෙනවා අපේ ඇස් පේනවා කන් ඇහෙනවා අපේ නිරෝගී සම්පත තියෙනවා අපේ තරුණ භාවය තිබෙනවා එම නිසා මේ කාර්යයෙන් උපරිම ප්‍රයෝජනය ගන්නට ඕන හැකි අවස්ථාවෙන් ප්‍රයෝජනට ගන්නට ඕන බොහෝ කෙනෙක් කල්පනා කරන්නේ මහලු වූාට පසුව අපට පුළුවන් මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කරන්නට අපට පුළුවන් භාවනා කරන්නට ආදී වශයෙන් ඇත්ත වශයෙන්ම මහලු වුණාට පස්සේ භාවනා කරන්නේ ඉතාමත්ම අසීරු කාරණාවක්. අපේ ශරීරයේ අපට අනුකූලව අපට අවශ්‍ය විදිහට හසුරවන්නට බෑ. අපේ ඇස් කන්නාසාදී ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. අපට එක තැනක ඉඳගෙන බොහෝ වේලාවක් ඉන්නට බෑ. අතිශයින් ධර්ම පීඩා ශරීරය තුලින් මතුවෙනවා. අපේ ධාරණ ශක්තිය ස්මරණ ශක්තිය අඩු වෙනවා. අපේ චින්තන ශක්තිය අඩු වෙනවා. අපේ සමාධිය පවත්වා ගැනීමට අවශ්‍ය කායික වීර්යය නැති වී යනවා මහලු වුණාට පසුව ඇත්ත වශයෙන්ම භාවනා කිරීමේ තිබෙන හැකියාව එන්න එන්නම එන්න එන්නම අඩුයි අඩුයි යන්නේ එම නිසා භාවනාවක් කරන්නට පටන් ගන්නට ඕනෙන්නේ ඒ සඳහා ඒ භාවනා කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ඇති වෙලාවක විරෝධී භාවය ඇති වෙලාවක තරුණ භාවයේ ඇති වෙලාවක මේ කටයුත්තේ සාර්ථක ප්‍රතිපත්තියක් ප්‍රතිඵලයක් ගැනීමට හැකියි කියා අපට සද්දබල විශ්වාසයක් ඇති අවස්ථාවක මහලු වුණාට පසු කිරීමට නෙවෙයි මේ ධර්මයේ තිබෙන්නේ. අද අදම කිරීමටයි මේ ධර්මයේ තිබෙන්නේ. අද අදම පුහුණු වීමටයි. මේ විදිහට අතිශයින් දීර්ඝ කාලයක් තිස්සේ අපි දුක් විඳගෙන දුක් විඳගෙන මේ ගමන් කරනවා නිර්වාණ ධාතුව සාක්ෂාත් නොකළා නම් අපට නැවතත් අර සුපුරුදු දුක් වලටම පත් අත්යන්නට සිදු වෙනවා ඒ දුක් අනුභව කිරීමට සිදු වෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය දැන් අවුරුදු 2500 ගානක් ගෙවිලා කාශ්‍යප බුද්ධ ශාසනයේ සම්පූර්ණම ඉවරයි ඊට ඉස්සෙල්ලා වැඩ සිටිය සියලුම බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ ශාසන තිබුණු බවට ලාංඡනයක්වත් අද නැහැ දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් බුදුවරු ලෝකේ පහළ වුණා. අපට බුදුවරු ලෝකේ සම වුණා. අපි බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම වලට ඇවුම්කන් දුන්නා. නමුත් භාවනාවක් කළේ නැහැ. එම නිසාම සසරේ ගැලුණා දුකේම අනුභව කළා. සංසාරයෙන් එතර වෙන්නට බැරි වුණා. කලින් බුද්ධ ශාසන ගිවි ගියාසේ මේ අපේ ගෞතම බුද්ධ ශාසනයෙන් දැන් හරි අඩකටත් වඩා ගෙවිලායි තියෙන්නේ. ඉතිරි අඩත් අපටත් පුරා ගෙවි යන්නට පුළුවන් මේ අප අදාදන උත්සාහ කළේ නැත්නම් විශේෂයෙන්ම බොහෝ අය අපට ප්‍රකාශ කරලා තියෙනවා කීප දෙනෙක්ම නැවත උපදී සිටි පින් කරන්නටයි අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් යන්නට නෙවෙයි භාවනා කරන්නට නෙවෙයි කියලා. වැරදි අවබෝධයක්. හරියට ඒ ගය ගැන සුව ඉතාම තද විශ්වාසයක් තියෙනවා තමා මැරුණට පස්සේ මිනිස්සෙක් වෙලා උපදින්නට පුළුවන් වෙයි කියලා. ඒක ගැන කිසිම සහතික වීමක් නැහැ. සෝවාන් කෙනෙකුගේ ගති නියමයක් නැහැ. කවද දැනක උපදීද කියලා අපි සමහර විට බොහෝ විට ත්‍රිසං ලෝකයට වැටෙන්නට පුළුවන් ප්‍රේත ලෝකයට සතර අපායට වැටෙන්නට පුළුවන්. එහෙම ගියත් ඔය කියන අදහසට අනුකූලව අපට පින් දහම් කිරීමේ අවස්ථාවක් ලැබී යන්නට පුළුවන්. හොඳයි අපි කල්පනා කරමු නෝරදවාම අපි මිනිස්සෙක් වුණයි කියලා. අපිට මොන සහගත වීමක්ද අපි බෞද්ධෙක් වෙලාම උපදීද? අපි සම්‍යක් දෘෂ්ටික කුලයකම උපදීද? අපට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබෙයිද? අපට මේ සාමේ පින් දහම් කිරීමේ හැකියාව ඉදිරි අනාගතවලදී ලැබෙයිද කියලා අපට හිතන්නට පුළුවන්. මා මේ පින්වත් අයට කියන්නම් කතාවක් අපේ ගෞතම බෝධිසත්වයන්න් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් තිස්සේ පාරමී දාන පූර්ණී කළා. ආශ්‍රිත බුදුරජාණන් වහන්සේ සමීපයේදී නියත විවරණ ගත්තා 28 වෙනි වාරයට එදා ආශ්‍රිත බුද්ධ ශාසනයේ උන්වහන්සේ ඒ බෝසත්යන් වහන්සේ ඉපදලා සිටිනකොට 27 නමකකින් නියත විවරණ අරගෙන ඊළඟට බුද්ධත්වයේ ලැබීමේ නියතභාවයේ ඇතුව සාරා සංකේ කල්පලක්ෂය තිස්සේ පුරලද මහා කාර්ණී පුණ්‍ය සත්‍යයක් ඇතුවයි විදියේ නමුත් කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ බෝසත්යන් වහන්සේ හිටියේ මිත්‍යා දෘෂ්ටිකෙක් වශයෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දැකීමට යාම පවා ප්‍රතික්ෂේප කළා. ඔය මුදු මහණාට මොන බුද්ධත්වයක්ද කියලා. ඇත්ත වශයෙන්ම කල්යාණ මිත්‍රයෙක් සිටපු නිසා ඔළුවෙන් කොණ්ඩෙන් අල්ලාගෙන ඇදගෙනයි බුදුරජාණන් වහන්සේ සමීපයට ගියේ. ඒ කතිකාර කියන යහළුවා. දැන් කල්පනා කරන්න එවැනි මහා පාරමී පුණ්‍ය සත්‍යයකට කෙනෙකුට එසේ 27 වාරයක්ම නියත විවරණ ලබාගෙන සිටි උත්තම පුද්ගලයෙකුට නියත වශයෙන්ම ඊළඟ ආත්මයේ බුද්ධත්වයේ ලැබෙන බව සහතික වී ඇති පුද්ගලයෙකුට එවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ වූවා නම් අපි වැනි සුළුපටු කෙනෙකුට නැවත ඉපදුනාට පසු කවරනම් මිත්‍යා දෘෂ්ටික අදහස් පහළ විය හැකිද කියලා. එම නිසා හිත නෙවෙයි ලබන ආත්මය නෙවෙයි මෛත්‍රී බුද්ධ ශාස්ත්‍රය නෙවෙයි අද අදනදී ජීවිතයේ තුලදීම නිර්නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීම සඳහා අපි උත්සුක වන්නට ඕන සසර දුකින් මිදීමට නිවන සාක්ෂාත් කිරීමට අපේ විමුක්තිය ලබා ගැනීමට මෙය අන් කිසි කෙනෙක් සඳහා කරන දෙයක් නෙවෙයි සමාන්ත සමා ඇලෙන කරනවා නම් සමාදුකට අකමැති නම් තමා සතර පාවල දුක් විඳීමට කැමැත්තක් තමා තුළ නැත්නම් මේ භාවනාව කරලා නිවන් යාම සඳහා කටයුතු සම්පාදනය කරගන්නට ඕන. මා මේ කරුණු කීපයක් ප්‍රකාශ කළේ මේ පින්වත් අය භාවනාව පිළිබඳව භාවනාවට ටිකක් යොමු කිරීමේ අදහසින්. මොකද්ද භාවනාව කියන්නේ? භාවනාව කියන එකට විවිධ අර්ථ නිරූපණයක් මට දක්වන්නට පුළුවන්. නමුත් මේ සෑම දිනාටම තේරෙන පරිදි සුළුෙන් කියවොත් භාවනාව කියන්නේ අධ්‍යාත්මික දියුණුවක් ඇති වෙන පරිදි සමාගයේ සිට දියුණු කර ගැනීම. දැන් අද නවීන විද්‍යාවේ තාම දියුණුවේ තාක්ෂණය අතිශයින්ම දියුණුයි. එතකොට සිත දියුණු වෙලා තියනවා කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒහා අත්දැල් බැඳගත් ආධ්‍යාත්මික දියුණුවක් නොමැති නිසා එය සැබෑ මානසික දියුණුවක් නෙවෙයි. <clears throat> සැබෑ මානසික දියුණුවක් ලැබීමට ආධ්‍යාත්මික දියුණුවක් ලැබීමට හැකිවන අන්දමින් අපි යම්කිසි ආකාරයකට හික්මෙන්නට ඕන. මේ ආධ්‍යාත්මික දියුණුව ලැබීමට නම් අපේ සිත පාරිශුද්ධත්වයට පිරිසුදු භාවයට පත් කරගන්නට ඕනේ. මිනිසුන් කිලිති භාවයට පත්වන්නේ සිටින්. සත්‍යයන් පිරිසිදු භාවයට පත්වන්නේ සිටින්. චිත්ත සංකලිට්ඨා වික්ඛවේ සත්තා සංකේෂ්ඨන්ති චිත්ත වෝදානා වික්ඛවේ සත්තා දුසුද්ධන්ති කියලා බුදුපියාණන් වහන්සේ වදාළා. මේ සිත කිලිති වීම නිසා සත්‍ය කිලිති භාවයට පත්වන්නේ චිත පිරිසිදු වීම තුළින් වෙයි සත්‍ය පිරිසිදු භාවයට පත්වන්නේ අපි භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ මේ සිතේ අතිපරිශුද්ධ භාවය ළඟා කර ගැනීමට ආධ්‍යාත්මික දියුණුවක් ඇති කර ගැනීමට මේ ධාමතරව භාවනාව තුළින් අපට වෙනත් ප්‍රතිඵල අත්දකින්නට පුළුවන් සාමාන්‍යයෙන් පාසල් යන ළමයෙක් පවා භාවනාවක නිරතුණා නම් ඔහුගේ හිත නොඑක් කරුණු කරා දුවන්නේ නැතුව සමාහිතව ඉගෙන ගන්න කාරණාවටම සිත යොමු කරන්නට පුළුවන් වන නිසා ඔහුට වෙනදාට වඩා හොඳින් ඉගෙන ගැනීමට හැකියාවක් වෙනවා. මනස විහිසවා ක්‍රියා කරන රක්ෘත්‍යයේදී සිටින කෙනෙක් මේ භාවනාව කළා නම් භාවනාව තුළින් ඇතිවෙන සිතේ සමාහිත භාවය නිසාම ඔහුට අර මනස දියුණුවෙන් මනස යොදවලා කරන වැඩ සාර්ථකන්දමින් කරන්නට පුළුවන් වෙනවා එක් අතකින් අනෙක් අතින් මානසික සහනයක් සුවයක් ලබා ගන්නට පුළුවන් වෙනවා භාවනාව තුළින් අනිත් පැත්තෙන් කායික වශයෙන් කාය දේශා වැඩ කරන කෙනෙක් සිටිනම් ඔහුට මේ භාවනාව තුළින් ඇති වෙන කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි ධර්මයන් ඇති වෙනකොට කය සංසිඳී යනකොට අය කරේ තියෙන දරද භාවයන්, පරිලාහ භාවයන්, තරදළු භාවයන්, කයේ තියෙන දුක්ඛිත ස්වરૂපයන් අයින් කරගෙන කය සංසම් කරගෙන ඉදීමේ ශක්තියකුත් ඇති කරගන්නට පුළුවන් වෙනවා. සමහර විට අධික රුධිර පීඩන වැනි රෝගවලට බඳුන් වී ඇති අයට ආනාපාන භාවනාවෙන් භාවනාවන් වලින් භාවනාවක නිරත වීමෙන් ඒ අධික රුධිර පීඩනයනි රුධිර පීඩනයේ වැනි රෝග තත්ත්වයන් අඩු කර ගන්නටත් පුළුවන්. මේ අමතරව මේ භාවනාව නිසාම අපට එදිනදා ජීවිතයේදී සමුවන නොයෙක් ගැටලු වලට මුහුණ පාන්නට පුළුවන් කිසිම මේ ආකාරයකින් දුකකට පත්වන්නේ නැතුව අපි නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි ගැටෙනවා නිරන්තරයෙන්ම නොඑක් කර්මණු කෙරෙහි අපි ඇලෙනවා ඇලීම් ගැටීම් වලින් අපි නිරන්තරයෙන්ම දුක් විඳිනවා අපිට සමහර විට මේ ජීවිතය තුළදී නොඑක් ආකාර දුක් පීඩා වලට කරදර වලට බඳුන් වන්නට සිදු වෙනවා මේ දුක් පීඩා කරදර වලට බඳුන් වෙනකොට අපේ සිත සමබරතාවයෙන් පවත්වාගෙන යමින් මේ දුක් වලට අපේ සිතපත් කරන්නට ඉඩ නොදී සිත සමාධිමත් ස්වરૂපයකින් සමබරතාවකින් සබා ගැනීමේ ශක්තියක් මේ භාවනාව තුළින් කෙනෙකුට ලැබෙනවා. ඒ අනුව මේ ජීවන කෙසේ වෙතත් මේ ජීවිතයේ සාර්ථකන්දමින් කරගෙන යෑමේ හැකියාව අත් වෙනවා. මෙවැනි පටු අභිමතාර්ථයන් නෙවෙයි අපේ භාවනාව තුළින් අප බලාපොරොත්තු වන්නේ බුදුපසේ බුදු මහරහත් මහෝත්තමයන්න් මහසීලා නිවිසනසී පැමිණ වදාළ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි අපේ භාවනාව තුළින් අප අදහස් කරගත යුතු ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වී එයයි. එම නිසා මේ සිත පිරිසිදු භාවයට පත් කිරීමට නිර්වාණ ධර්මයේ අවබෝධ කිරීමට අපි එක්තරා විදියකින් හික්මෙන්නට ඕන. ඒ හික්මෙන ආකාරයට අනුව කටයුතු කිරීමයි භාවනා කරනවා කියලා අප සිදු කරන්නේ. එතකොට මේ හික්මීම ආකාර දෙකකින් සිදු කරනවා. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් මේ දෙආකාරයෙන්ම හික්මීම තිබෙන්නට ඕන. සංවර වශයෙන් හික්මීම. අප නිදර්ශනක් කියන්නවා. සාමාන්‍යයෙන් කෙනෙකුට නිරන්තරයෙන්ම තරහ යනවා නම් තමා මේ දූ දරුවන්ට අමු දරුවන්ට හිත මිත්‍රයන් නිතරම බයෙන් බණිනවා නම් ගහනවා නම් නිරන්තරයෙන්ම ඒ තරහ නිසා දුක් විඳිනාන ඔහුගේ සිත තුළ කිසිම සංවර භාවයක් නැහැ. ඉතින් මොහොත පවදාකාරයෙන් හෝ මේ තරහ යෑමේ ආදීනේ අවබෝධ වෙලා මේ තරහ යන එක වරදක් කියලා දැකලා තරහා එනකොටම ඒ තරහා යාමකින් දෙලොදී සිත සංවර කරගන්නට පුළුවන්කමක් ඇති වුණොත් තරහ යන හොඳ එකක් නෙවෙයි මගේ කායික දුකක් මට ඉන් ලැබෙනවා මානසික දුකක් මට අත්පත් කරගන්නට සිදුවනවා ඒ තුළින් එම නිසා මේ තරහ යාමට මම ඉඩ දෙන්නේ නැහැ කියලා ඒක සංවර කරගන්නට පුළුවන් නම් ඒ තුළින් අපට සංවරයක් ඇති වෙනවා ඒ ආකාරයෙන් සංවර වශයෙන් හික්මේ යුතු ආකාරයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් හික්මන්නේ එහෙම නෙවෙයි. ඒ තරහ යන පුද්ගලයාම කල්පනා කරනවා මේ තරහ යන්නේ මගේ සිත තුළ පටික වංශයේ තරහ යන්නේ ශක්තිය පවතින නිසා මේ ශක්තිය මම මුලින් උපුටා දාන්නට ඕන කවදාවත් නැවත තරහ සිතක් ඇති නොවන ආකාරයට එහෙම සිතලා භාවනාවකින් අර තරහා යෑමේ හේතුව හොයලා හේතු සම්පූර්ණයෙන්ම අයින් කරනවා නැවත උට කිසිදාක කවර හේතුවක් නිසාවත් තරහා යන්නේ නැහැ. එතකොට ਉਹ ප්‍රහාණ කිරීම තුළින් සංවර වුණා. මා මේ කතා කළේ අපේ භාවනාව සාර්ථක කිරීමට නම් දෙආකාරයකින් අපි පිළිපදින්නට ඕන සංවර වීමෙන් එක් පැත්තකින් ප්‍රහාණය කිරීමෙන් අනිත් පැත්තෙන් මේ සංවර වීම ප්‍රහාණය කිරීම සඳහා උපයෝගී වෙනවා උපකාර වෙන සංවර වීම පස් ආකාරයකින් සිදුවන්නට ඕන. පළවෙනි එක සීල සංවරයක් තියෙන්නට ඕන. දෙවැනි එක සති සංවරයක් තියෙන්නට ඕන. අප මේවා විස්තර කරනවා පස්වට ප්‍රමාණිකූලව. තුන්වෙනි එක ඥාන සංවරයක් තියෙන්නට ඕන. හතරවෙනි එක කාන්ති සංවරයේ ඉවසීමෙන් සංවර වීමක් සිදුවන්නට ඕන. අස්තන කාරණාව විරිය සංවරයේ වීරයෙන් සංවර වී පවත්තාවක් තිබෙනවා. එතකොට මේ පස් ආකාරයෙන් අපි ඉක්මනවා. මේ පස් ආකාරයෙන් ඉක්මීම නිසා ප්‍රහාණය කරනවා තවත් පස් ආකාරයකින්. අපේ සිත තුළ තියෙන අකුසල ධර්ම, ක්ලේශ ධර්ම ප්‍රහාණය කළ යුතු ආකාර පහ. සදංග වශයෙන් ප්‍රහාණය කරනවා. తాවකාලික වශයෙන් මේ පින්වත් අයගේ මේ මොහොතේ කිසිම කෙනෙකුගේ సంతාන තුළ මා හිතන්නේ රාගයක්, ද්වේෂයක් වැනි ක්ලේශ ධර්මයක් නැහැ සිත පිරිසුදු භාවයට පත් වෙලා ඇති කියලා. මේ වෙලාවේ සදංග වශයෙන් කෙලෙස් යක් කරගෙන తాවකාලික වශයෙන් යක් කරලා තවත් එකක් තියෙනවා විස්කම්බන වශයෙන් අපි මේ කෙලෙස් තද කරනවා ඔබනවා. විස්කම්බණය කියනවා කියන්නේ අර පදංග වශයෙන් වාගේ ඉතා සුළු කාලයකට නෙවෙයි බොහෝ කාලයකට යටපත් කරනවා. හරියට මේ රබර් බෝලයක් වතුරක තියනවා නම් උඩ පාවි පාවි වතුර මුඩ පාවෙන රබර් බෝලේ අතින් අල්ලලා යටට පද කරගෙන ඉතිනවා උඩට එන්නට නිදී. අත දිගෙන තාක්කල් අතේ අතින් අල්ලාගෙන තිබෙන තාක්කල් රබර් බෝලය වතුර උඩට එන්නේ නැහැ වතු පිට දෙන්නේ නැහැ අන්න එලෙසින් කෙලෙස් ධර්ම බොහෝ කාලයක් තිස්සේ හිතට මතු නොවි ඉන්න තත්ත්වයක් තිබෙනවා විස්කම්බන වශයෙන් විශේෂයෙන්ම සමත වශයෙන් භාවනාවක නිරත වෙලා ධ්‍යාන ලැබපු කෙනෙකුට මේක අත් වෙනවා මේ தත්ත්වයේ ඇති කරගන්නට පුළුවන් අපිට හාමුදුරු නමක් කිව්වා දැන් අවුරුදු 3ක් කිසිම කෙලෙස් ධර්මයක් සිතට ඇති වෙලා නැහැ මගේ සිත තුළ කියලා. කිසිම රාගයක් කිසිම දෝෂයක් එකම සිතුවිල්ලක්වත්. ඒ තදංග වශයෙන් නෙවෙයි විස්කම්බන වශයෙන් හිත යට කෙලෙස් චටපත් කරගෙන. තවත් එකක් තියෙනවා අපි භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට සමුච්ඡේද වශයෙන් මේ කෙලෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට වෙනවා. සමුච්ඡේද කියන්නේ මුලින්ම උපුටා දමනවා. මුලක් සමගම ගලවා දානවා. ඒක සිදුවන්නේ මාර්ගඵල ලැබීමෙන් පමණයි. අන් කමලදයකින්වත් ඒක සිදුවන්නේ නැහැ. එතකොට ඒ සමුච්ඡේද ප්‍රහාණය සඳහායි අපි මේ කටයුතු කිරීමට යන්නේ. ඒ සමුච්ඡේද ප්‍රහාණය අපේ සිත් තුළ තියෙන කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් මුළුමනින්ම ලැබීමට අර මල කලින් කියපු සංවර වීම අවශ්‍යයි. ඊට පසුව කියපු පදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් වීමත් අවශ්‍යයි. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අපට සම්පූර්ණ සමුච්ඡේද වශයෙන්ම නැවත මේ සංසාරයේ කිසිදාක නූපදින පරිදිම මේ කෙලෙස් ධර්මයන් අපේ සිත් තුළින් ගලවා දමන්නට පුළුවන්. මෙසේ ගලවා දැමීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපේ තාත්‍රාණ දෙකක් සිදු වෙනවා පටිච්චසමුප්පාද ප්‍රහාණ සහ නිස්සරණ ප්‍රහාණ කියලා. ඒ නිස්සරණ කියන්නේ ඔක්කොගෙම කෙලෙස් ධර්මයන්ගෙන් සංස්කාර ධර්මයන්ගෙන් ඈත් වෙලා සිත විදහස් වී තිබෙන తත්වය. ඒ ප්‍රහාණය වීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්. ඊට අමතරව සම්පූර්ණයෙන්ම අපේ සිත පිරිසිදු භාවයටපත් වුණාට පසුව අපේ සිත සංසිඳුණු තත්යකටපත් වෙනවා පටිපස්සද්ධි තත්යකටපත් වෙනවා මේ පටිපස්සද්ධි ප්‍රහාණයක් අවශ්‍ය වෙනවා එතකොට අප මේ කටයුතු කරන්න කියන්නේ අන් කිසිවක් ලබා ගැනීම සඳහා නෙවෙයි මේ සමුච්ඡේද ප්‍රහාණය සඳහා කෙලෙස් අපේ సంతාණය තුලින් නැවත නූපදින පරිදිම ගලවා මුලිනු පුටා දෙමීම සඳහා විශේෂයෙන්ම අටම වශයෙන් සෝවාන් මාර්ගයෙන් කලවා දැමිය යුතු සක්කාය දිට්ඨිය කියන මම මගේ කියලා ආත්මයක් තියෙන කියන වැරදි අවබෝධය බුද්ධ ආදී අටැන්ගිලි තියෙන සැකය කියන විචිකිච්ඡාව වැරදි ආකාරයකින් නිවන් මඟ ගමන් කිරීමට උත්සාහ කිරීම යන සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන සම්පූර්ණ වශයෙන්ම සමුච්ඡේද වශයෙන්ම නැවත සසර කවදා නූපදින ලෙසම ගලවා ඉවත් කිරීමටයි අපි මේ කටයුතු කරන්නට සූදානම් වන්නේ. ඒ තුළින් තමයි අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. දැන් මා කතා කළේ මේ දක්වා අපේ අපි මේ සංස්කාරයේ ගමන් කරපු කාලයේ මෙතකේ කියා කියන්නද බෑ. ඒ අනන්ත ප්‍රමාණ කාලයේ කාලයේ තුලම අපි අනන්ත ප්‍රමාණ දුක් ගැට වින්දා සතර අපාවල ඒ දුක් ගැට අනාගතයේ විඳින්නට වෙනවා නිර්වාණය සාක්ෂාත් කලේ නැත්නම් එම නිසා මේ නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා අපි භාවනාවක් කරන්නට ඕන. ඒ භාවනාව කරනකොට එක්කටකින් සංවර වීමක් අවශ්‍යයි අනිත්කකින් ප්‍රහාණය කිරීමක් කළ යුතුයි. මේකයි අප ප්‍රකාශ කළේ මේ දක්වා. මිනිස් සාරාංශය ඒකයි. මේ සංසාරයේ අපි විඳපු දුක් අපට මතක නම් වෙන කිසිවක් කරන්නේ නැහැ. අපි මේ සසර දුකින් ගැලවීමටම උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි උඹලගේ හිස ගිනිගෙන දැවෙනවා නම් ඒ ගිනිගෙන දැවෙන හිස නිවන්නට උත්සාහ කරන්නට එපා. ඒ උත්සාහ කරනාට වඩා හොඳයි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා උත්සාහ කිරීම. ඔළුව ගිනිගෙන තිබෙද්දී ඒ ගින්තර පවා නිවීමට උත්සාහ නොකර අපි අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට උත්සාහ කළ යුතු බවයි බුදු පියාණන් වහන්සේගේ කාරුණික අනුශාසනයේ කාරුණික අවවාදය. එම නිසා එම අවවාදයේ පිළිකලා මේ පින්වත් අයත් භාවනාවක නිරත වන්නට ඕනේ. භාවනාවේ තියෙන අවශ්‍යතාවය පෙන්වා දීමටයි අප මුලින්ම මේ කරුණ කීපයක් ප්‍රකාශ කළේ. එතකොට අපි අර සංවර වීම පහ ගැන දැන් කතා කරමු. සීල සංවරය, සති සංවරය, කාන්ති සංවරය, විරිය සංවරය, පඤ්ඤා සංවරය. සංවරය කියන්නේ ඉක්මීම. අද අපි සීල සංවරය ගැන කතා කරමු. මේ පිටින් මොන්ටිසෝරි බණක් සාමාන්‍ය අයට මේ උගත් අයට ඒ තරම් මේක ගෝචර නොවන්නට පුළුවන්. පසුවට පසුවට හොඳ හොඳ ගන්න එළියට එන්නට පුළුවන්. අද නෙවි. භාවනාව කෙරීගෙන කෙරීගෙන යනකොට අපි මුලින් ඉඳලා මේ කතා කරන්නේ. මොකද්ද සීල සංවරය? සීලෙන් අපි හික්මෙන්නට ඕන. අපි උපන්දා සිට අද දක්වා පන්සිල් දක්වා වාර කොපමණද? නමුත් නිවැරදි වශයෙන් අපි පංචශීල ගත්තද කියලා දැන් සිටිලා හිතලා බලන්න. පංචශීල ගන්න নমස්කාර පාඩේ කියන්න කියනකොටම නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා අපි උදේ කියනවා. කියන්නේ මොනවද කියලා කිසිම අවධානයක් නැහැ. මොකද්ද කරන්නේ කියලා කිසිම තීරණයක් නැහැ. කියන්නම් වාලේ වචන ටික ප්‍රකාශ කරන අවංකවම හිතලා බලන්න මේ දක්වා එහෙම නේද කියලා. ඒකේ තේරුමවත් සමහර අය දන්නේ නැහැ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භාග්‍යවත් වූ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරයේ දේවා කියන කයි අදහස. මේට පසුව নমස්කාර පාඨය කියන්න කියලා කෙනෙක් කිව්වට පසු নমස්කාර පාඨයේ කිය යුත්තේ ජීවමාන බුදුරජාණන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටිනවා. හරියට මේ ජීවමාන හාමුදුරු කෙනෙකුට අර ජීවත් වෙන හාමුදුරු කෙනෙක් ගාවට ගිහින් වදිනවා වගේ. මේ බුද්ධ රත්නයට මම භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධ රත්නයට මෙසේ নমස්කාර කරනවා කියන අදහස පෙරට කරගෙනම নমස්කාර පාඨය කියන්න ඕන. එහෙම නැතුව নমස්කාරය කියමින් බුදුරජාණන් වහන්සේට කළ নমස්කාරයක් වන්නේ නැහැය. ඒක පළවෙනි කාරණාව. ඊළඟට අපි කියනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආදී වශයෙන්. එහෙම කියනකොටම මේ අය ආවට කියාට සමහරට පුරුද්දට කියන්නේ මොනවද කරන්නේ මොකද්ද කියන කිසිම අවබෝධයකින් තොරව බුද්ධං සරණං ගච්ඡාමි කියන. වචන පමණයි. කලී මොකද්ද කියලා දන්නේ නැහැ. සරණාගමන සම්පූර්ණම් කියනකොට සරණාගමනේ ඉවරයි මෙමය කියනකොට අහම් බන්තේ මම ස්වාමීනි කියලා බැලන විදිහටත් කියනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට අවංකවම ඊට පස්සේ ප්‍රතිඥාවක් කරගන්නට සසර දුකින් මිදීම සඳහා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවායි කියලා අවංකවම හිත ඇතුලෙන්ම හදවත පතුලෙන්ම සරණ යෑමක් කරන්නට ඕනේ. වචන මාත්‍ර පිටකීම කිසිසේ ප්‍රමාණවත් වන්නේ නැහැ. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියනකොට සසර දුකින් මිදීම සඳහා ඒ උතුම් ධර්ම රත්නයේ මම සරණ යනවායි කියලා අමංකවම හදවත පතුලෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධයකින් යුතුවම සරණ යෑමක් සිදු කරන්නට ඕන. වචන පිට කිරීම නෙවෙයි. වැදගත් වන්නේ වචන පිටකිරීම නෙවෙයි සිත තුළ සිදුවන අර ක්‍රියාවලිය ඇතිවීමයි. සංඝයා කල්යාමත් එසේමයි. දුකියම් කියන දෙව දෙවන වලට සතියම් කියන්නේ දෙවෙනි වලට. සරණාගමන සම්පූර්ණ සරණාගමනේ ඉවරයි කියන උඩ අහම්බන්තේ කියන්නේ අහං කියන්නේ මම බන්තේ කියන්නේ ස්වාමීනි කියන එක. මම ස්වාමීනි කියන එකේ කිසිම තේරුමක් නැහැ. විරක්තයි. එම නිසා ආම බන්දේ ආයන්නයි මයන්නයි එහෙමයි ස්වාමීනි. ඒකයි පිටවිය යුත්තේ. ඊට පසුව নমස්කාර පාඩේ කියනකොට ඒ විදිහට নমස්කාර පාඩේ කියන්නට ඕන බුද්ධං සම්මන් ගච්ඡාමි ආදී පද ප්‍රකාශ කරනකොට අමංකවම හදතුලින්ම මේ බුදුරජාණන් වහන්සේ සරණ යෑමක් සිදු වෙන ආකාරයෙන් ඒ සිදු කරන්නට ඕන. ඊට අමතරව අප මේ වචන පිට කරනකොට මහා ප්‍රඥාත් ප්‍රහාණ කීරේවා නම් මොනවා නැ බුද්ධං සරණං ගච්ඡාමි. නිකං ධම්මං සරණං ගච්ඡාමි. මට ඒක ඇහෙනකොටත් ඇත්තටම කන්න ගාමිරි. සමහර විට පන්සිල් දෙන හාමුදුරුවෝ කියන්නේ එහෙමයි. මේ බුද්ධං කියලා මහා ප්‍රඥාන් හැටි කෙනෙක් සිටිනා සද්ද කරන්නේ. වැට්ඨාමි කියලා මාත්‍රන්න කෑන්න ශබ්ද කරන්න බැරි කෙනෙකුට නම් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඉන්න අයට මා හිතන්නේ මේවා පුළුවන්. ඒක නිසා බුද්ධං සරණං ගච්ඡාමි. අර මාත්‍රන්න ශබ්ද වෙන ආකාරයෙන් කීමයි සුදුසු. එහෙම නැතුව කිව්වොත් ඒක වෙන තේරුමක් තිබෙන්නේ. පාලි වල තියෙන එක්තරා ලක්ෂණයක් තමයි මහා ප්‍රාණ අකුරක් යෙදුනහම වෙන අදහසක් අල්ප ප්‍රාණ අකුරක් යෙදුනහම තවත් අදහසක්. එම නිසා මේ ශබ්ද පිට කිරීමත් හොඳින් කරනවා නම් හොඳයි. මේ පංචසිත් ගැනීම ගැනයි අපි කතා කරන්නේ. ඊට පස්ව මෙතන හාමුදුරු කියනවා පාණාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි කියලා. නිකාම්ම කියන තම පාණාතිපාතා වේදමණී සික්ඛාපදං සමාදියාමි. කිව්වේ මොනවද කරන්නේ මොනවද කියන එක ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ විලාවේ තමන් තමන්ටම ප්‍රතිඥාවක් කරගන්න ඕනේ. මේ මොහොතේ පටන් මම සතුම් මැරීමෙන් වළකිනවා. සතුන් මරණයට අනුබල දෙන්නේ නැහැ. සතුන් අන් අය ලවා මරවන්නේ නැහැ කියන. මේ ප්‍රතිඥාව තමා තමාටම කරගන්නට ඕනේ. නිකම් බුද්ධස්සන් මේ පාණාතිපාතා වේමනේ ශික්ෂාපද සමාදියාම් කියනකොටම අනිත් අය කර ගිරවුන් කියන්නාසේ පාණාතිපාතා වේමනේ ශික්ෂාපද සමාදියාම් කියන. එහෙම කියන්නක් කීම වැඩක් නෙවෙයි. ඒකෙන් ඇති වැඩක් නැහැ. එම නිසා මගේ ශික්ෂාපද සමාදන් වෙනකොට අවංකවම හදවත ඇතුළෙන්ම ප්‍රතිඥාවක් තමා සමාතන කරගන්න මම මේ පොතේ පටන් සතුන් මැරීමෙන් වළකිනවය සරකම් කිරීමෙන් වළකිනවය කාමී වර්ධවා ඇසීමෙන් වළකිනවය බොරු කීමෙන් වළකිනවය ප්‍රහාමෙද පාණයෙන් වළකිනවය කියලා අර ආදී වස්තුන සීලේ සමාදන් වෙනකොට සම්පක්කලාපා හේමනී සික්ඛාපන සමාදියාමි කියලා අපි සමාදන් වෙන මේ හිස් වචන කතා කිරීමෙන් වලකිනාය කිය. නමුත් ඒක ඒ මොහොතේ පමණයි. ගියාට පසුව ගෙවල් දොරවල් වලට කතා කරන්නේ ඔක්කොම හිස් වචන. තමාටත් වැඩක් නැහැ, අනුන්ටත් වැඩක් නැහැ, මොළොටත් වැඩක් නැහැ, කල්ලොටත් වැඩක් නැහැ. අයහපතකට සිදුවන පාපකාරී අදහස් සමහර විට ලෝභයේ මිශ්‍ර වෙච්ච දෝෂයේ මිශ්‍ර වෙච්ච අදහස් එම නිසා ඒ එවැනි ශික්ෂාපද ආරක්ෂා කිරීමට බැරි නම් පංචිල් පද පහවත් ආරක්ෂා කිරීමයි ඉතා සුදුසු වන්නේ. මොකද මේ පංචිල් පද ආරක්ෂා කරන්නේ නැතුව අපට මේ නිර්වාණය සාක්ෂාත් කරන්නට යන්න බෑ. ගමන් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සීලං නිස්සාය සීලේ පතිත්තාය චත්තාරෝ සතිපට්ඨානේ භාවේති සීලේ ඇසුරු කොටගෙන සීලේ මත පිහිටලාම මේ සතර සතිපට්ඨාන ධර්මයන් වඩන අය සීලේ මත පිහිටලාම සීලේ ඇසුරු කරගෙනම සීලේ වඩන සමාධිය වඩන අය ප්‍රඥාව වඩන අය ත්‍රිශික්ෂා පූර්ණේ කරන අය ඒ අර විසුද්ධි මාර්ගයේ කියන පොත ලිව්වේම තනිකර ඒක ගාථාවක් කරලා ඒ ගාථාව පටන් ගන්නකොටම කියන්නේ සීලයේ ආදනම් කරගෙන සීලයේ ඇසුර කරගෙන මේ සමත භාවනා කරනවාය විදර්ශනා භාවනාව කරනවාය කියලා. බුදුරජාණන් වහන්සේ බලකරණීය සූත්‍රය කියලා සූත්‍රයක මෙලෙස වදාරනවා මහණෙනි මේ ලෝකේ යම්තා කර්මාන්ත ඇතනම් යම්කා කම්මාන්ත තියෙනවා නම් මේ සෑම කම්මාන්තයක්ම පුළුව මත පිළිටා සිදු කරනවා. අන්න එලෙසින්ම මහණෙනි යම් කිසි කෙනෙක් සමාධිය වඩනවා නම් යම් කිසි කෙනෙක් ප්‍රඥාව වඩනවා නම් යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා නම් සත්‍විස් බෝධිපාසික ධර්මයන් දිනු කරනවා නම් මේ සීලයේ මතම පිළිදලා සීලයේ පිටම පිටගෙනමයි ඒක කරන්නේ. පොළොව මත සිටගෙන මේ බලකරණීය කම්මාන්ත සිදු කරනවා වගේ එම නිසා අපේ පංච සීලයවත් අඩු වශයෙන් අපේ නිත්‍ය සීලයේ වශයෙන් ආරක්ෂා කිරීමට අද මේ පින්වත් අධිසං කරගන්නට ඕන. මේ භාවනා පන්තියට සහභාගී වෙලා භාවනාව අන්ත හරියට කරගෙන යනවා නම් අප කලින් කියපු විදිහට අපේ සිතේ පිරිසිදු භාවයක් ඇති වෙන්නට ඕන. අපේ තියෙන දුර්ගුණ නැති නැති ගිවි ගිවි යන්නට ඕන. අපේ තුල නැති ගුණ ධර්ම දවසින් දවස සතියෙන් තව තවත් වැඩෙන්නට ඕන. එහෙම නැතුව අද මෙතන පොඩ්ඩක් අහලා ඊට පස්සේ ඒක අමතක කරලා මේ නිවන් මඟ ගමන් කරන්නට බෑ. එම නිසායි මේ සීලය අවශ්‍ය. ඒක නිසා මේ පින්වත් මේ පංච සීලය තමාගේ නිත්‍ය සීලය වශයෙන් ආරක්ෂා කරගන්නට කටයුතු කරන්නට ඕන. මේක පමණක් සීල සංවරයට ප්‍රමාණවත් වන්නේ නැහැ. නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් අපි යන්නේ සසර දුකින් මිදීමට නම් අපේ අපේක්ෂාව බලාගෙන සංසාරයෙන් එතර වීමට නම් අපේ අදහස අපි ඇති කර ගන්නට ඕන ඉන්ද්‍රිය සංවරයක් මා මේ කතා කරන්නේ සීල සංවරය ගැන. ගුරුර ජීවිත ගත කරන ලෞකික සැප සම්පත් භුක්ති විඳින මේ අයට ඉන්ද්‍රිය සංවරය නිරන්තරයෙන් ආරක්ෂා කරන්නට බෑ ඒක අප දන්නවා. මෙතෙන්දී කතා කරන්නේ ඒක නෙවෙයි. අපේ සිංහලයේ කතාවක් තියෙනවා මස් කෑවත් මිනිස්සු බෙල්ලේ බැඳගෙන ඒක කන්නට එපායි කියලා. ගෙරි මස් කටත් බෙල්ලේ බැඳගෙන කන්නට එපා කියලා ගමී බුදේ කියන කතාවක්. අපි මේ පංචකාම වස්තුන් ගෙන් ලැබෙන ආස්වාදයන් නට බැඳලා සිටින්නේ. නමුත් අර බෙල්ලේ බැඳගෙන නෙවෙයි. මස් කනවායි කියලා බෙල්ලේ බැඳගෙන නෙවෙයි. අපේ ඉන්ද්‍රිය සංවරයේ වෙන්නට ඕන අපට අපේ සිත් තුළ. එහෙම නැත්නම් නිවන් යන්නට බෑ. අපි බලාපොරොත්තු වන්නේ නිවන් යාමට නම් පංචකාම සැප භුක්ති විඳින වේලාවට පමණක් මේක සීමා කරනවා අනවශ්‍ය අන්දමින් අපේ සිත තුළ නිරන්තරයෙන් ලෝභ දෝෂයි ජනිතවන්නේ ඊවෙන් අපේ සිත ආරක්ෂා කරගන්නට අනවශ්‍ය අවස්ථාවලදී දකින්න දකිනායකේ බල බලා රාග සිටිවිලි ඇති කර ගැනීම නැහිතට හැදෙන අරමුණු ඉනේ ආකාරයෙන් දේශ සිටිවිලි ඇති කර ගැනීම වලක්වා ගන්නට අපට පුළුවන් වෙනවා ඒක නිසා මේ පින්වත් අය අද සිතන් මේ ජීවිතේ පුරාම සමාගයේ සිටට තරහසිතක් ආව ඒ ගමන්ම සිහිපත් කරන්න තරහසිතක් තරහසිතක් තරහසිතක් තරහසිතක් කියන ඒක ජීවිතයට එකතු කරගන්න එතකොට අර තරහසිත අල්ලාගෙන නැවත නැවත තරහසිත ඇති වෙලා සිතේ ඇති වෙන දුක නැති කර ගන්නට ඒ අපට උපකාර වෙනවා. එයම චිත්තානුපස්සනා භාවනාවක් බවට පත් වෙනවා අප නොදැනුවත්වම. තරහසිත ඇති වෙනකොටම ඒක සිහිපත් කරන්න මෙන්න තරහසිතක් තරහසිතක් මට අයහපත සඳහා පහළ වෙච්ච දෙයක් මා අපකාරී සිතිවිල්ලක් මා අපායට ඇද තමන ධර්මයක් මා දුකේ ඉල්ලන ධර්මයක් සසරේ බැඳ තමන ධර්මයක් විමුක්තිය සොයන නිවන සොයන මට නිවන් මඟ ගමන් කරන මට මේ තරහසිත මෙලසින් ඇතිවීම අනිත් කරයි. මේව නිසාම තරහසිත ඇතිවෙච්ච ගමන්න තරහසිතක් ආපු ගමන්න කල්පනා කරන්න තරහසිතක් තරහසිතක් කියලා. තරහසිත වෙනම ධර්මයක්. තරහසිතක් තරහසිතක් කියලා සීපත් කරන්නේ තමස්සිතකින්. අර තරහසිතක් කියලා සීපත් කරන සිත කුසලයක්. ඒ කුසලයේ ඇති වෙනකොට අකුසලයේ දිගින් දිගට ක්‍රියාත්මක වන්නට බෑ. ඒ වගේමයි එදිනෙදා ජීවිතයේදී අනවශ්‍ය අන්දමින් රාගසිතේලි දෝෂසිතේලි ඇති වෙනකොටම සිහිපත් කරන්න මෙන්න අනවශ්‍ය රාගසිත රාගසිත රාගසිත කියලා. ඒ එන්නේ එන සිතුවිලි එතනම එතනම කප කපා කප කපා හරින්නට අපි උත්සාහ ගන්නට ඕනේ අදපටන්. මේක සෑම පුරුණ ජීවිතයක් ගත කරන කවරතරම් දෙනෙකුට උනත් කරන්නට පුළුවන්. බැරි නම් අප ප්‍රකාශ කරන්නේ. මෙහෙම කළොත් අපේ මේ ජීවිතය සාර්ථක වෙනවා. අපේ ගැටලු निराකරණය කරගන්නට පුළුවන් වෙනවා. අපට අනවශ්‍ය අපි අනවශ්‍ය බැඳීම් වලට අනවශ්‍ය ගැටීම් වලට අනවශ්‍ය ආරවුල් ජීවුල් වලට පැටලීමෙන් අපිට ඈත් ගන්න ඈත් වෙලා මුද ජීවිතයක් ගත කරන්නත් පුළුවන් වෙනවා නිර්වාණය කිසි දෙකක්. එම නිසා අපේ සංවරය අවශ්‍යයි. ඇහැෙන් රූප දැකලා ඇලීම් ගැටීම් නැති කරගන්නේ නැහැ. විශේෂයෙන්ම භවනා කරන කාලය තුල මේක ඉතාමත් අවශ්‍යයි. අර පංචශීලයට අමතරව ඉන්ද්‍රිය සංවර සීලය නිවන් යෑමට අවශ්‍ය ධර්මයක්. ඇහැට කවර රූපයක් දැකුණත් ඇලීමක් ඇති වෙනවා නම් ඇලීමක් ඇලීමක් ආශාවක් ආශාවක් කියලා සිහිපත් කරන්න තරහවක් ගැටීමක් අමනාපයක් ඇති වෙනවා නම් ඒක ඒ ආකාරයෙන් සිහිපත් ගන්න මෙන්න ගැටීමක් මෙන්න ඇලීමක් මෙන්න තරහවක් මෙන්න අමනාපයක් ආදී වශයෙන් කනට සත්‍යයක් වෙනවත් එහෙමයි තරහ අපිට කෙනෙක් බනිනවා බනිනකොට අපිට තරහසිත යනවා ඒ බනින වෙලාවටම මොකක්වත් නැහැ ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා මෙනෙහි කරන්න ජීවිතේට මේක එකතු කරගන්න කෙනෙක් බනිනවා කියන්නේ අන් කිසිවක් නෙවෙයි. ඔහු විසින් ඔහු කෙලසා ගන්නවා. ඔහුගේ සිත දූෂිත වෙලා, ඔහුගේ සිතේ කෙලෙස් පීඩිලා, කෙලෙස් ඇති වෙලා, ඔහුගේ තින් අකුසල කර්ම රැස් කරගෙන ඒකාන්තයෙන්ම දුකතිගාමී වෙනවා. අපත් උන් යන රැළියෙම යන්නට යන්නට අවශ්‍ය නැහැ. එම නිසා කවුරු හරි බනිනවා නම් ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා සිහිපත් කරන්නත් පුළුවන්. එහෙම සිහිපත් කරනකොට ඒ තුළින් අපට තරහා සිත්තන් ඇතිවන්නේ නැහැ. කවුරුවත් බනිනවා කියන්නේ යන කිසිවක් නෙවෙයි. මේ ශබ්ද මාත්‍රයක් ඇති වී නැති වී යනවා. ඒක අපි කණේ වදිනවා. ඒක දැනගන්න සිතක් ඇතිලා නැතිලා යන ඔච්චරයි. එපමණයි. ඉතින් ඕකේ අල්ලන්නට දෙයක් නැහැ. නොදක්කම නිසා මේවා අල්ලාගෙන පැටලෙන්නේ. එම නිසා කනට කවර සද්දයක් ඇහුණත් අනවශ්‍ය අන්දමින් ඇලීම් ගැටීම් ඇති වෙන්නට ඉඩ නොදී කන ආරක්ෂා කරගන්නට ඕන. විශේෂයෙන්ම මේ භවනා කරන මුළු කාලය තුළදීම මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය ධර්මයන් ආරක්ෂා කරගන්නට ඕන සංවර කරගන්නට ඕන. මේ සංවර වීම ජීවිතයට ටිකින් ටික ටිකින් ටික එකතු කර ගන්නට ඕන. නිමං යෑමට නම් ඒ තුළින් අපට පුළුවන් සීල සංවරය ඇති කර ගන්නට. බුදුරජාණන් වහන්සේ මෙලෙස ධාතාවක් දේශනා කරනවා චක්කුණා සංවරෝ සාධු සාධුසු තේන සංවරෝ ගානේන සංවරෝ සාධු සාධු ජීවාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංතෝ වික්ඛු සබ්බ දුක්ඛා සම්චිති මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධාතාවක් ධම්මපදයේ සඳහන් වෙන චක්ුණා සංවරෝ සාදු එහෙන් සංවර වීම යහපත් සෝතේන සංවරෝ සාදු කන තුලින් සංවර වීම යහපත් ඒ වගේම ගාමීන ජීවහාය නාසයෙන් සංවර වීම, දිවෙන් සංවර වීම යහපත්. කායයෙන් සංවරෝ සාදු, කය සංවර කර ගැනීම යහපත්. වා සාදු වාචාය සංවරෝ, වචනය සංවර කර ගැනීම ඉතා යහපත්. අපි වචන සංවර කර ගන්නට ඕන. සම්ප්‍රප්‍රලාප දුඩනවා නිවි. අනුන්ට දෝෂාරෝපණය කරනවා නිවි. අපට යහපත් වචන කතා කරමින් අපේ හට සංවර කර ගන්නට පුළුවන් වෙන්න ඕන වචන. මනස සංවරෝ සාදු මනස සංවර කර ගන්නවා. අනිත් පැයට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අනිත් පැයට සාප කරන්න යන්නේ නැහැ. අපේ විමුක්තිය අපි ලබා ගැනීමට යනවා නම් අපේ මනස අපි ආරක්ෂා කරන්නට ඕනේ. කායේන සංවරෝ සාදු සාදු වාචා සංවරෝ මනස සංවරෝ සාදු කය සංවර කර ගන්නට ඕනවා. වචනේ සංවර කරගන්නටත් ඕන, මනස සංවර කරගන්නටත් ඕන. සාදු සම්බත් සංගතෝ හැම ආකාරයකින්ම සංවර වීම ඉතාමත්ම මනවි ඉතාමත්ම යහපත්. සබ්බත් සංගතෝ වික්ඛෝ සබ්බ දුක්ඛා අමුච්චතු මේ ආකාරයෙන් හැම පැත්තෙම සංවර වෙච්ච බුද්ධයා සබ්බ දුක්ඛා අමුච්චතු සියලු දුකින් මිදෙනවා නිවන සාක්ෂාත් කරනවා මේ බුදුරජාණන් වහන්සේ අප කෙරේ කරුණාවෙන් අපට නිවන් මඟ පෙන්වා දීමට අපසත් අපේ සසර ගමන නතර කිරීමට අපේ මේ දුකින් ඈත් කියලා විමුක්තිය ලබා ගැනීමට කාර්යික වශයෙන් පෙන්වා දුන්න අනුශාසනයක්. ඒ අනුශාසනා පැත්තකට දීසි කරලා අපට ඕන විදිහට කටයුතු කරලා මේ නිර්වාණය අවබෝධ කරගන්නට බැහැ. එම නිසා දැන් පැයක් නැගත වූ නිසා මේ දේශනාව මෙතනින් අපි නිම කරන්නම්. අප මේ කීවේ මේ පසුව කීව කතාවේ කලින් කියපු කතාවේ සහාරාශයේ කීවා දැන් කීවේ මේ අපේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පුළුවන් තරමින් සංවර කරගන්නට ඕනේ නිවන් යන්නට නම් ඒ තුලින් සීල සංවරය ඇති කරගන්නට ඕනේ විශේෂයෙන්ම භාවනා කරන කාල පරිච්ඡේදයේ තුලදී මේ භාවනා කරන දවස තුලදී මේ සංවර වීම ඉතාමත්ම අවශ්‍යයි කියන එක ඊට පසුව අපි සති සංවරය ගැන ඥාන සංවරය ගැන සම්ප්‍රි සංවරය ගැන ප්‍රඥා සංවරය ගැන කතා කරනවා ඊළඟ සෙන්සුවාදාට ඊට පසුව අර ප්‍රහාණ කිරීම සදානක වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණ කිරීම කටයුතු ගැන කතා කරනකොට අපේ කතාව නිරන්තරයෙන්ම નિરાයාසම භාවනාවට යොමු වෙනවා ඇති එතකොට භාවනාව පිළිබඳ කටි කරුණු අපි ඉදිරි දේශනාවලදී ඉදිරිපත් කරනවා. අද ඒට කාල සීමාව නැහැ, අවකාශ නැහැ. ඒ නිසා භාවනාව දැන් මේ පින්වත් අය මෙතන ඉඳලා 10 වෙනකම් භාවනා කරන අපි 10ට මෙතෙන්ද පැමිණෙනවා පැමිණෙන ධර්ම සාකච්ඡාවක් පවත්වනවා ඊට පස්සේ වසන ප්‍රශ්න වලට පිළිතුරු දීලා යම් කෙනෙකුට ආපසු යන්නට අවශ්‍ය නැ යන්නට පුළුවන් නැත්නම් 4 වෙනකම් භාවනා කරන්නට පුළුවන් 12 මාට නැවත මෙහා මාට මෙනින්ට අදහස් කරනවා නැවත 3 මාට එනවා අවසාන වශයෙන් සුවාන් ශාසනාවක් කිරීමට එම නිසා මේ පින්වත් අය අතර සිටිනවා නම් භාවනා කරලා පළපුරුදු අය බොහෝ අය මේ මම හිතන හැටියට භාවනා කළ පළපුරුදු අය මේ පැය ඇතුළතදී ඒ අය සමාජ සුපුරුදු භාවනාවේ නිරතවන්න. අපි භාවනාව ගැන ඉදිරියේදී කටයුතු විස්තර කරනවා. අද අනිත් වෙන පැමිණිය අය සඳහා ඉතා සුළුයි. ආනාපාන සති භාවනාව පිළිබඳව ඉන්දීන් හැකලීම් භාවනාව පිළිබඳව කරුණු කීපයක් පමණ ප්‍රකාශ කිරීමට දැන් අදහස් කරනවා. අපි පූර්ව කුත්ති කරනවා කියන්නේ භාවනා කිරීමට ප්‍රථමයෙන් කළ යුතු කොට වැඩවලටයි පූර්ව කුත්ති කියන්නේ. ඒ පූර්ව කුත්ති කරලා දිනුනාට පසුව කලින් භාවනා කරලා පළ පුරුදු අය සමාධි භාවනාවේ නිරතවන්න අන් අය විසින් මා කියන විදියට එක්කෝ ආනාපාන සති භාවනාවේ නැත්නම් පින්බීම මැකලින් භාවනාවේ නිරතවන්න 9යි කාලයේ සිට දහා මාර දක්වා අර්ථකී ඉස්සරහා තියෙන කුටියට හාමුදුර කෙනෙක් පැමිණෙනවා ආධුනික අයට අලුතින්ම පටන් ගන්න අයට භාවනා කියා දීමට සල්ස එකහ මාර සිට දෙකහ මාර දක්වා තවත් වෙනත් හාමුදුර කෙනෙක් එම කුටියටම පැමිණෙනවා ඒ අයට කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා දක්ෂ අය ඒ අය වෙනවා මේ ආධුනික අයට භවනාව පිළිස්සීමට. එතකොට මේ ආධුනිකයන් විසින් පිළිපැදිය යුතු දේවල් මේයි මේවයි. භවනා ගැන කිය යුතු කරුණු අනා ඉදිරි දේශනාවලදී අපි ප්‍රකාශ කරන්නේ. පොර කුටි කරලා නිම වුණාට පසුව ආනාපානසති භාවනා කරන කෙනෙක් සිටිනා බුද්ධෝ ධම්මෝ සංඝෝ කියන වචන තුන නැවත නැවත විනාඩි 15ක් අතර සිහිපත් කරන්න. බුද්ධෝ ධම්මෝ සංඝෝ බුද්ධෝ ධම්මෝ සංඝෝ. මේ විදිහට විනාඩි 15ක් පමණ සිහිපත් කරලා අර ධම්මෝ සංඝෝ කියන වචන දෙක සිහිපත් කරන්නේ නැතුව බුද්ධෝ කියන වචනය පමණක් සිහිපත් කරන්න බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ ආදී ඉතා දීගෙන් සිහිපත් කරන්නේත් නැහැ. ඉතා සීමින් සිහිපත් කරන්නේත් නැහැ. තරමක සාමාන්‍ය මඳහත් වේලකින් මෙනි සිහිපත් කරන්නේ. මේ කරන්නේ අම් කිසිවක් නිසා නෙවෙයි. අපේ අර දුවන සිත මේ කර්ම කරා දුවන සිත සමාධිමත් කිරීමට උපකාරයක් වශයෙන් මේ පරිකර්ම වචනයක් පාවිච්චි කරන්නේ. මේම පාවිච්චි කරන වචනයද කියන්නේ පරිකර්ම වචනය කියලා. භාවනාව කිරීමට ප්‍රථමයෙන් යොදා ගන්නා වචනයටයි පරිකර්ම වචනය කියන්නේ.